මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න පැලැස්සේ කීරාලාරච්චිල බලාත්කාරයෙන් අයිති කරගෙන භුක්ති විඳිනා මහරාලගේ බූදලය සාමයෙන් වෙන් කර ගැනීමට ආරච්චිලගේ නැගණිය උක්කුමැණිකේ තවමත් වෙහෙසෙන්නීය. ඈ පලාතේ එවන් ආරවුල් ඇති වූ විට ඒවා සාමකාමීව බේරුම් කර ගැනීමට ගියේ ගමේ උපදේශක වශයෙන් ප්‍රසිද්ධ වෙදරාළ ළඟටයි. වෙදමාමා කීරාල ආරච්චිලගේ අසීමිත තණ්හාව බිඳලීමට ඈලි මෑලි වෙන දුටු උක්මෙනිකේ ඊළඟට පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ සොයා ගියාය. උන්වහන්සේ ආරච්චිල අමනාප වෙතයි සිතා ඒ සඳහා කිසිවක් නොකිය නිහඬ වූහ. අරේ ඩිංගා ඩිංගා දුවනවද නැද්ද කූඩුවට ආන්නේ ආන්නේ වෙද මාමාට අපි කරදර කරනවා නේද නෑ කිව්වොත් ඒක බොරුවක් ඔව් කිව්වොත් ඔය දෙන්න ආයෙත් මේ පැත්ත පලාතට එන එකක් නෑ <laughs> ඒ හින්දා මෙන්න මේ ස්තෝප්පුවට ගොඩ වෙලා අපි තව ටිකක් ඒ ගැන කතා කරලා බලමු. එන්න. විත මාමා බියාව මෙතන ඉන්නව දැක්කොත් ආරච්චි අයියා අපි දෙන්නට ගහන්නත් බැන්නේ. ඒ හින්දා මේ ඔහේ යන්තර ආප කඩේ පැත්තට මං ඉන්නම් මේ මාම කියන දෙයක් අහගෙන හොඳද? හරි හරි මෙන් ගියාම හැබැයි ගොයියෝ ආරච්චිලට මුණ දෙන්න නම් එපා කීයට ගියත් හ්ම් එච්චරක් කොහෙද ඒ හරිය මම බලා ගන්න ඉක්මනට ගිහින් එන්ටකෝ හොඳද හ්ම් හ්ම් ඔහොම ඉඳ ගන්නවා කුමනිකා හ්ම් ඔන්න ඔහොම හ්ම් මම මේ කල්පනා කෙරුවේ ඔය බූදලේ ප්‍රශ්නේ නඩුමගට නොගින් විසඳගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. හ්ම්. නමුත් ඔය ළමයාගේ අයියා එක්ක ඒ ගැන කතා කරන්නවත් මට අයිතියක් නැහැ. අනික් ඕනම කෙනෙක් එක්ක මට පුළුවන් ඔය පටලැවිල්ල බේරගන්න හොඳ විදිහක් ගැන කතා බහ කරන්න. ම්ම් නමුත් ආරච්චිල එක්ක බැරි වෙයි වගේ පේන්නේ නෝ. ඒ කියන්නේ මගේ මව්පියෝ දෙන්නා මැරෙන්න කලින් මට දෙන්න නියම කරපු දේ සේරම කීරාලයි අර එතනයි ඒ දෙන්නගේ කෙල්ලෝ තුන් දෙනයි මට hina වෙවි ඒ දේපොළ භුක්ති විඳින හැටි මං හූල හූල බලයින්ට නෑ නෑ උක්කුමැනිකා නෑ ඒ ගැන උක්කුයි ටිකිරි දෙන්නම එකතු වෙලා හොඳ පෙරකදෝරු මහත්තයෙකුගේ මාර්ගයෙන් කරන්න ඕන මොනවද කියලා හොයා බලන එකයි හොඳ. හැබැයි ගොයියෝ මං කියාපු විත්‍යක්වත් කිසිම කෙනෙකුට නම් කියන්න එපා. බාගදා උක්කුමාව හොයාගෙන ආවයි කියලා තරව්කාරයින්ගෙන් එතකොට ඔත්තුකාරයින්ගෙන් මෙලාකටත් ආරච්චිල දැනගෙන ඇති. හ්ම් ඒකයි මන් ටිකිරිට එහෙම කිව්වේ. හ්ම් දිමිත්‍රේක සද්දේ ඇහුණාට මාමට ඇහුණාද මොන සද්ද අයියාගේ කරත් සද්දේ හරි හරි මං කිව්වේ නැද්ද එම් ආරච්චිල බොහොම විපරිමෙන් ඇති කියලා දැන් මං කොහොමද මෙතනින් පිටු වෙලා යන්නේ මාමා මගේ අයියා ඔය කීරණේ මා අන්තිමට නිමි. යනවා ගේ තුරට මාමා. ඒක හොඳ. කලබල නැතුව යනවා හොඳයි ගේ තුරට. මට බය මගේ මනුස්සයට තඩි බෑවද කියලායි මාමා. නෑ නෑ නෑ නෑ නිකම්ම එහෙම ගහන්නේ නෑ. නමුත් බහිම්බස් වුණොත් නීති රීති ගැන යමක් කියවොත් නම් ආරච්චිලට කේම්පියයි. <laughs> ආරච්චිල දන්නේ නෑ නීති රීති ගැන. මේ උකු එදා වගේ ඉන්නවා ගේ ඇතුලේ. හොඳයි? හ්ම් හ්ම් හ්ම්. ඒයි. කවුද ඔය ගේට්ටුවට ගාන්නේ ආ? ඉන්නවා ටිකක් මං එනකල්. කවුද මිනිස්සයෝ? මේ බෙදරාලාමි මේ මමයි. මොනවා? බෙදරාලාමි උඹයි කිව්වා? කො බලන්න ඔය බෙදරාලාමි. කො එහාට එමු බලන්න ටිකක්. හ්ම්. අනේ මම මොකටද කියන්නේ අනේ මට සමා වෙනවා හොඳයි වෙදලාලානි මම මේ හදිසියම ආවේ මේ මේ උඹ නේද ආරච්චිලගේ ගෝලයා මේ හීම්බණ්ඩ එහෙයි හීම්බණ්ඩ තමයි හීම්බණ්ඩ කො ආරච්චිල හ්ම් කරත්තට වෙලා සුරුක්ව වරනවද නෑ වෙදලාලානි ආරච්චි මහත්තයාට අර හැමදාම හැදෙන කටි වායේද කොහෙද මේ තුන්ගෙන හන්දියක එක්කම හැදිලා නැගිටි ගන්නවත් බෑ. මේ ඉඳ මට කිව්ව බක්කි කරත් නැගගෙන බෙදලාලාම ඉක්මනින් බලව්වට එක්කෙන්ට කියලා. අනේ එන්ද බෙදලාලාම ආරච්චි මාතයට අමාරුයි. කොයි වෙලාවෙද ඔය කටිවාය මේ නැත්තම් දුන්නට හන්දිගාය හැදුනේ හිම් බණ්ඩු? කියන්නේ මේ උදේ හොඳට හිටියා. ඊට පස්සේ ගියා වතු වල ඇවිදින්න. හරි. ඒ ගියාම කවුද මිනිස්සු වගේ කියලා දිනනවා මේ ආරච්චි මහත්තයාගේ ඉඩම් සල්ලි වලට ගන්න කවුද බායියේ මේ මේ ඒ ඉඩම් බලන්න මේ පැලැස්සට එනවයි කියලා. අන්න ඒ ආරංචිය අහපු ගමන් තමයි මේ පපුව අතකගා ඉඳලා ඉඳගත්තේ. මිනිහෝ ඒක තුනටියේවත් කටියේවත් වේදනාවක් නෙවෙයි. භාගදා ඒකාර පරණ හෙර්ද රෝගයේ කුපිත වෙච්ච ලෙඩක්. බොට හොඳටම විශ්වාසද බෝ මෙහාට එව්වේ ඇයි කියන්නේ? හ්ම්? ඇත්ත කියන්නේ? දෙයියන් පල්ල මං කියන්නේ ඇත්ත. අනේ ඉක්මන් කරලා යමුද ලෙඩව බලන්න. නැත්නම් මගේ රස්සාව දෙයි අර ඇවිත් ඉන්න වෙඩික්කාරයට. මොනවා? වෙඩික්කාරයක් තින්න? මෙන්න ගල්ලොයට ගිහින් හිටියේ මිනිහා. ඔව්. ඒ මිනිහා කිසි කමකට නැති වෙඩික්කාරයෙක් වෙදලාලා මේ. ඒ මිනිහා හැම නලියන සතෙකුටම කොකා ගස්සනවා. හරි. ඒව ගැන අපි පස්සේ කතා කරමු හිම්බණ්ඩා. දැන් මෙතන තියෙන්නේ වේදනාවෙන් කියන්නේ හදිසි ලෙඩකින් පෙළෙන ආරච්චිලගේ ලෙඩේට ප්‍රතිකාර කරන එකයි. බොට තේරුණාද? එහෙමයි මට තේරුණා. හොඳයි. එහෙමනම් ඔහම ඉන්නවා හොඳයි. මම මගේ බේත් මල්ලයි ඕන කරන අනිත් කලමනා ටිකයි අරගෙන එනකල්. එහෙයි එහෙයි. ඒ ඉඩම් මැදින් බලබල ගියා කියලා අර වෙඩික්කාරයක් කියපු වචනේ අහපු ගමන් තමයි ආරච්චිලා පපුව අල්ලගෙන හාන්සි වුණේ. කවුද දන්නේ බාහ්‍ය ඒ ඉඩම් පෙන්නන්ට එක්ක ආපු මිනිහත් එක්ක නිකන් ඒ වතු පිටි දිහා බලාගෙන ගියාට කියන්න ඈ හැබැයි මිනිහා දුම්බර මිනිහෙකුලු කාර් එකේ එහෙම ගියාද කියන්න මන් දන්නේ ඒකම අර කවුද ගෑනු කෙනෙක් කීවා අරච්චිලගේ උක්කුමැණිකේ කියන නගන්දි මේ වෙඩ ගෙදරට ආවයි කියලා ඒ ආරංචි දෙකම අහපු ආරච්චිල මට කීවේ තුනටිය වේදනාව හින්දා කෙලින් ඉන්න බෑ කියලයි. නමුත් වෙදරාලාමි කියනවා මේක තුනටිය ගා හින්දා නෙවෙයිලු. හෙරද වස්තු ගාය කියලා. ඈ මොන කේල් මල් ගායක් හදාගත්තත් මට කමක් නැහැ. මට ගේන්ටි ආරච්චිලට කාලයක් තිස්සේ වැඩ කරු මගේ රස්සාව. අර කොහෙද ගල් ඔය පැත්තේ ඉඳලා ආපු දඩයක් කාරුණ දෙයි කියලයි. ඈ ඔන්න එනවා ඔන්න එනවා මේ ඇහි බණ්ඩු උඹව දැන් මේ වෙදමැදුරට එව්වේ ආරච්චිලගේ කටිවායියට බේතක් කරගෙන යන්නද එහෙම නැත්නම් මාව එක්ක යන්නද හ්ම් ඉතින් tamun නැහැ එක්කරගෙන මෙහෙන්ට කියලා ආරච්චි මහත්තයා යන්නේන තිරිකලේ දක්කගෙන මට එන්න කිව්වේ ආයෙ යන් යන් ආරච්චිල කීවද Papuව හිර වෙනවා කියලා මේ මේ හුස්ම ගන්න අමාරුයි කිව්වද? අනේ Papuව නෙවෙයි තුන්යට හන්දිය රිදෙනවයි කියලා පිටාත ගන්න කියලා නිකන් බයලා වගේ උඩ බිම බලනවා. <laughs> ඒක එච්චර ලොකු ලෙඩක් නෙවෙයි කොල්ලෝ. හ්ම්. මං බොට දෙනව බේතක්. ඒක අරන් ගිහින් ආරක්කිලට ඇඳක ඇලවෙන්න කියලා. මේ බේත් තෙල ගාලා හොඳට වැරේට අතුල්ලන්න ඕනේ. කෑ ගහනකල් තේරුණාද කෑ ගහනකල් ඉතින් ඉතින් යන් එහෙනම් වැරේට අතුල්ලන්න යමු මිනිහ හෝ මං කීවේ උඹටයි ඔය වැඩේ කරන්න කියලා ඈ හ්ම් මහට දැන් එන්න බෑ තව අමාරු ලෙඩ වෙනවද මෙහාට ඉතින් ආයිබෝන් ආරච්චි මහත්තයත් අමාරු ලෙඩෙක් නේද ඈ ආරච්චිලත් අමාරු ලෙඩෙක් නම් ගෙනියනවා ඉස්පිරිතාලෙට දැන් මං ඉස්සතින් ගියොත් සුනේසුන් තමුන් නැහැ කරත්තේ ඩක්ගාගෙනම මිසක් නිකන් එන්න එපයි කිව්වා ඒ කියන්නේ ආරච්චිලට එච්චරම අමාරු ලෙඩක් හැදිලා ඉන්නේ. ඈ එහෙයි එහෙයි මං හිතන්නේ කපෝති වෙන්න යනවා කියලායි. මේ ඇස් දෙක උඩු කිරින්නම් වෙලා හූල්නවා. එම්බණ්ඩා මේ උඹ මට මුලින්ම කිව්වේ වෙන කතාවක්. හ්ම් ඈ ඔව් දැන් කියන්නේ තවත් එකක්. කොයිකටත් උඹ ඔහම ඉඳහන්කෝ මං එනකල්. හ්ම් මේ මේ ඔක්කොමැණිකේ ආරච්චිරාලට කටිවාය හැදිලයි කියලා හීම් බණ්ඩයි වල දිනනවා. මාවර බරබාගෙන අග්ගගෙන මං ආගෙන ඉතින් කතාව මාමා. මේකේ මොකක් නමුත් සැකයක් මගේ හිතට කාවැදුණා උකුමැණික. අර කවුද බායියෙක් කැවිදගෙන ගියාලු ආරච්චිලගේ වත්ත දිහා බල බල. අනේ පිටින්ට මං කීවා. ඒ බායියට ඒක පෙන්නන්න හදිසි වෙන්න එපා. මයි කොටස් වෙන් කරගන්න කල් කියලා. ටිකිරත් කරන ගොන් වැට හැබෑටම. දැන් මේක කොහෙන් ඉවර වෙයිද මාමා? හ්ම් මාත් මේ ආණ්ඩ හිටියේ උකු. කවුද ඒ බායියා? හ්ම් කවුද දුම්බර මිනිහා? හ්ම් කවුද? ඇයි බුදු වෙත මාමේ? ඒ දුම්බරය තමයි මාව කසාත බැඳගෙන ඉන්න ටිකිරි දුම්බරේ. හ්ම්. ටිකිරට මුලේ මංජාඩියක්වත් නැහැ. අම්මේ තාමත් කල්පනා කරනවා කොහොමද කොහෙන්ද මේ අවුල් වෙච්ච ලොකු නූල් පන්දුවේ කොන හොයලා. හ්ම්. ඒක දිගෑරලා ඔතන හැටියක් කියා දෙන්නේ කියලා. හුක්මනිකා දැන්වත් මට කියනවද ඔය කියන ඩාවුඩ් බායිද දඩිවිඩි බායිද කියන මේ මේ ඉඩ කඩන් සල්ලි වලට ගන්න ඔය කාසි කෙට්ටි උන්නේ නැහැ. අද මේ පැලැස්සට එන වගක් මට කිව්වේ නැත්තේ ඇයි කියලා හ්ම් මයිලෝ හොඳටම නරක්ුණා මාමා ඔය කේසලයිය මගේ දේවල් සේරම අල්ලගෙන මිනිහගේ අර කළු එතනාවයි දූලට ඉන්ටයි ඒව බුද්ධ විදින්නයි ඉඳ තීලා මගේ අයිතිවාසිකම් සේරම යටිමටි ගහලා අල්ලගත්තාම කාටද ඔළුව හොඳින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. නෑ මාමා. ඒ හීම් බණ්ඩා. ඇයි දොරට ගහුවේ? ඈ? තමුන් නැහැ එක්කෙන්ට ඇයි මෙච්චර පමා වුණ කියලා මගේ බොටුව මිරිකයි ආරච්චි මහත්තයා ඒකයිනේ හ්ම් එහෙමනම් හීම් බණ්ඩේ උඹ ගිහින් උඹේ ආරච්චි මහත්තයාට කියහන් මම ඊට වඩා ලොකු ලෙඩක් තියෙන බබලතෙකුට ප්‍රතිකාර කරනවා කියලා. එතකොට අහයි ඇයි මේ බබලතාත් කරත්තේ පටවාගෙන ආවේ නැත්තේ කියලා. ඌවපන් යන්න. ඈ? තව වචන ටිකක් කියන්න කලින්. හ්ම්. ඒ කවුද ඔය එන්නේ? ආ? ඒ මගේ මිනිස්සයා. සිකිරි. සිකිරි ඇයි නිකන් බය වෙලා වගේ? නිකන් නෙවෙයි ඇත්තෙන්ම මම බය වුණා. ආර්ටි අයියාගේ දෙ මුර කාවල්කාරයාට. කවුද ඒ කාවල්කාරයාට කිරි? බෙදලානම් මේ දන්නව නේද වෙදිකාරයා. හානේ. ඒ කියන්නේ දැන් ඒ බූතලේ රකින්ට මුරකාවල් තියාගෙන ඉන්නවද? ඒ විච්චයක් කවුද දන්නේ? මම වත්තට යනකොටම අර ඉඩම් හොයන බායියා ජීප් එකේ නැගලා ඉඳගෙන කැමරා පෙට්ටියකින් වත්තේ පින්තූරු ගත්තා. කවුද ඒ බායියට වත්තේ පෙන්නුනේ? ඈ? කියනවකෝ. කට ඇරලා මගේ මූණ දිහා බලා ඉන්නේ නැතුව. නෑ මේ මේ උක්කුමැනිකා මට එදා කීවා ඔය ඉඩම් කාට හරි පෙන්නලා තක්සේරු කරලා හොඳ ගාණක් ගන්න පුළුවන් නම් මෙයාගේ කොටස් විකුණලා දාමු කියලා. ඉතින් ඒකයි මං තේ කුඩු බායිට ඇවිල්ලා වත්ත බලන්න කිව්වේ. ඒක දැකලා වෙදිකාරයා තුවක්කුව මටයි තේගුරු බායියටයි කුරුමානම් ගෙරුවේ නැද්ද? ටිකිරි. ඇති ඔයා පරාණි බේරගෙන පැනගත්තා. ඒ දඩහක්කාරය මහ නපුරු මිනිහෙක්ලු. නේද වෙද මාමා? මේ අහපල්ලා ටිකිරි යුක්කුයි දෙන්නම හ්ම් මොකද්ද බොලා මේ කරන නීයාඩගෙන? ඈ මේ පැත්තෙන් මාව හොයාගෙන ආවා ඔය පටලැවිල්ල සමාදානෙන් බේරගන්න හොඳ උපදේශයක් නැත්නම් ගුරුවරුකමක් ගන්න. ඈ අනිත් පැත්තෙන් අර කෝපි කුඩුද තේ කුඩුද බායියට කියලා තේ කුඩු බායි මොන හෙට්ටු බායි හරි එන්නගෙන අර නොබෙදූ ඉඩම පෙන්නලා තක්සේරු කරගන්න යනවා. හ්ම් ඒ ඇස්සේ කීරාලාරච්චිල බායියෙක් ඉඩම බලන්ට ආවයි කියලා බය වෙලා, ලෙඩ වෙලා, තීම් බණ්ඩා තිරික්කලින් එව්වා මාව පටවගෙන යන්න කියලා. මොකද්ද හැබෑට මේකේ තේරුම? අනේ පුතුමා මේ මේක කිරි ඕව ගැන ඒ හැටි හොයා බලලා යමක් කරන කෙනෙක් නෙවෙයි මාමා. ඈ? ඇයි මට කීවේ නැද්ද හොඳ ගැණුම්කාරයෙකුට ඉඩම පෙන්නලා තච්චිලුවක් අරගෙන බලන්න කියලා? මට කියාපු වැඩේ මං ගෙරුවා. දැන් මමයි වැරදිකාරයා. මං කීවද ඒ භායි අද මේකන් එන්න කියලා. මං කීවේ කවුරු හරි හොඳ ගැනුම්කාරයෙකුට ඒ ඉදම පෙන්නලා හිටන් වටිනාකම මේ මේ මේ මේ දැන් නවත්තනවා හොඳයි ඔය කතාව. හ්ම් හ්ම් අර බලනවා හ්ම් අර බලනවා කවුද එන්නේ කියලා. අර කරත්තේ දක්කන්නේ හීන් බඩලේද? කීරාලයියට අමාරුද මාමා? ඇයි මාමා? මාමා අමාරුද? පිස්සු කතා කියන්න එපා උක්කුමැනිකා. මොකෝ මම බේත් කෙරුවද ඔය අලුත්ම ලෙඩේට? ඈ? කොයිකටත් මං යනවා ගේ ඇතුළට මාමා. මං කැමති නෑ ආරච්චිලට මූණ දෙන්න දැන්. එතකොට මං කොහෙද හැංගෙන්නේ? ඈ ඔක්කු මං කොහෙද හැංගෙන්නේ? කොහෙ හැංගුණා මට කමක් නෑ. හෝ හෝ හඳේ හෝ හඳේ හෝ මුලංගී බණ්ඩා ඔය ගුණාගේ නාස්ලනුව රෝදෙට ගැට ගහලා ඇතුළට ගෙහුම් විදරාල්ටෙන්ට කියහන් හා හා කරත්තේ කරත්තේ හා හා හ්ම් විඝාත විඝාත විඝාත එහෙමයි එහෙමයි ඕ හෝ හඳයා ඕ මේ මේ ගොනාගේ නාස්ලනුව කරත්තේ රෝදට ගැට ගහන්නද කීවේ නැතුව උඹේ බොටුවට ගැට ගහන්නද මං කීවේ ඈ බල නෑ ඉතින් මූ දිව්වොත් රෝදේ කැරකෙනකොට ගුණා 17 හැරිලා දුවන්ට බැරි නෑ ආරච්චි මහත්තයා ඇදගෙන. බොලා එහෙම නොවෙන්ට ලනුව ඇදලා ගැට ගහන්න බැරිද තොට? මටම හම්බ වෙන මිනිස්සු උඹලා. හ්ම් දැන් බලහන් වෙදගෙදර ඇතුලේ වෙනත් ලෙඩු හැම ඉන්නවද කියලා බලහන් බලහන්. ඵලයන් මිනිහෝ. ඔව් වෙදගෙදර ඇතුලටම ගිහින් කියහන් වෙදරාල්ට ආරච්චි මහත්තයාගේ ඉල්ලීම ගණන් ගන්නේ නැතුව මාව බලන්ට ආවේ නැති එක ලොකු වැරද්දක් කියලා. කියා. හරි හරි හරි. මම මේ අමාරු තේදිත් වෙදරාල් හොයාගෙන ආපු එක මොන තරම් අමාරු වැරද්ද බලන්න. බලහන් බලහන් ඔය ඔය අවස්සේ ගමේ ගොඩේ ලෙඩ්ඩු එහෙම ඇතුලේ ඉන්නවද කියලා බලහන්. ආ. උඹට පේනවද? පේනවද? එහෙම ලෙඩ්ඩු ඉන්නවද කියලා බලහන් බලහන්. එහෙම එහෙමයි. මේ එක මිනිහෙක් නම් මං දැකලා තියෙනවා වගේ යෝන්. ආ. ආ. ඒ තමාර වත්තට ඇතුල් වෙලා ෆොටෝ එව්ව ගත්තු මේ බායියක් ආපු මිනිහා. ඔබට මතකද මේ මිනිහාගේ නම? ඈ බල. මේ ඩිංගකමඩ කල් දෙන්න ආයිබුවන්. ඒ බායියා මේ මිනිහට කෑ ගාලා තමයි ඇහුවේ මේ. තේවත් හතරමයින් ගැන අහන්ත මේ. මිනිහාගේ නම ඔය ඉතින් ඔය ඉතින් බොල හීම් බණ්ඩා මං ඇහැව්වේ මොකක්ද මේ මිනිහාගේ නම කියලායි. ඒ ඒ බායියා මිනිහට අර ගැහුවේ ඕයි ටිකිරා නැත්තම් මේ මොකද දැන් මට මතකයි මේ ටිකිරි තුම්බරේ කියලායි මං හිතන්නේ. මිනිහාගේ නම ටිකිරි තුම්බරේ. ඒ බායදිවේමයි ඕ හද්දියෝ සාකි මොළයේ ටිකිරි දුම්බරයා තමයි මය නගා කියන අර හැපින්නි කසාද බැඳගත්තු මිනිහා. ඔව් ඒ හැපින්නි දැන් මේ මගේ බූදලේ මට හොරෙන් අර කොහෙද ඉඳලා ආපු දඩිබිඩි බායිට එන්ට කියලා ඉඩම පෙන්නන්ට. නෑ දඩිබිඩි බායි නෙවෙයි ආවේ. තේ කුඩු බායි. හාන් විදලා නම් බලා ඉන්නවා. ලිම්බණ්ඩෝ ලියාපන් ගොනාගේ නාස්ලනුව හ්ම් රෝදෙන් විකාට ලියාපන් හ්ම් හ්ම් අපේ ආරච්චිලගේ වාහනේ නේද මේ නවත්තලා තියෙන්නේ එහෙමයි විතරාලා හීම් බණ්ඩෝ ලියාපන් ගුණාගෙන ආස්ලන්ව රෝදෙන් ලියාපන් විඝාට විඝාට විඝාට විඝාට ලියාපන් ආයිබෝන් බේඩ් ගන්ට ගේට්ටුවෙන් ඇතුළටම කරත්තේ දක්කන්නද කියන්නේ මිනිහෝ මගේ හතුරු දෙන්නෙක් ඉන්න වෙදගෙදරින් මං කොහොමද බේඩ් ගන්නෙ ඈ එපා බේත් මට එපා ඉතින් අහතුරු දෙන්න කවුද කියන්නවත් මම දන්නේ ආයිබෝ කෙනෙක් තමයි මගේ නගා කියන ඔය උක්කු මැණිකේ අනික හතුර තමයි ওই බාල්යෙකුට මගේ බූදලේ පෙන්නපු ටිකිරි දුම්බරයා දැන්වත් තේරුණාද පොට? මට තේරුණා. එහෙමනම් විතරාලි එළියට එන්න කලින් ගුණාගේ නාසනුව දකුණු අත පැත්තට ඇදලා කරත් යදින්ට ගුණාට අත අනදීපන්. හා හා. එහෙමයි එහෙමයි. ඉක්කොට. හා. යා යා යා. මියෝ ගොනවා දැන් යන්නේ වෙදරවලගේ ස්තෝප්පුවටනේ බොල. ඊටි මට කිව්වේ දකුණු අත පැත්තෙම නාස්ලනෝ අදින්ට කියලා නේද? නෑ නෑ වම් අතට වම් අත පැත්තට. වම් අත කියන්නේ වම් අත කියන්නේ උඹ බත්කන අත නෙවෙයි. අර අනික් නිකන් තියෙන අත පැත්තට. හොඳයි හොඳයි. හා හා. ආ හරි හරි හරි. ඉක්මනට ගනින් මගේ වාහනේ මගේ මේ හතුරු ඉන්න තැනින් මහා පාරට ගනින් ඕක අන්න අන්න හරි අන්න. ආ යම යම. පෙකිනි කොහා යන්නේ? මාව දැක්ක විතරයි කඟ වේණුක්ගේ වේගෙන් කරත් දෙඩක් කරගෙන අර යන්නේ. අර අපි දැන් මොකද කරන්නේ මාමා? කරන්නේද? යනවා හොයාගෙන උරුමේ බේරා ගන්න ඕන නම් පෙරක දෝරු වහත්තේ. අද මුවන් පැලස්සේ රංගපෑම් කීරාලාරච්චිල විජේරත්න වරකාගොඩ උක්කුමැණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් වෙදරාල උලපනේ ගුණසේකර හීම්බණ්ඩා රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමග ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන